කරනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.

භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඥානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝ ආරුක්ඛ මූල ගතෝ ආසුඤ්ඤාගාර ගතෝ ආ ඉතිපටි සංචික්ඛති රූපං අනිච්ඡං වේදනාමනිච්ඡා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති Yeah. වේලාවදී මහා සංග්‍රහයයි ඊවාතික ආයනන් යෝගී පාදක මහත්මයෙ ඉදිරිපත් කරගෙන සතියකට වතාවක් ප්‍රාස්තින් දවසේ අවස්ථන ධර්ම දේශනා වාරයයි අදට අපි අද අලුත් ආරම්භයක් පටන් ගන්න හදන්නේ අපිට අනිසන්නවනේ පාරක් දුරු දුරු පිරිමානන්ද සූත්‍රය නමින් හඳුන්වන සූත්‍රයේ ඉදිරින් කියන්නේ. ඊට සමහර විටක ත්‍රිපිටකයේ දස සංඥා සූත්‍රයේ වශයෙන් සඳහන් වෙනවා. මේක <clears throat> සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ පොතට ගෙනකොට හම් වෙන සූත්‍රයක්. මේ සූත්‍රේ සාමාන්‍ය ලෝක විවහාරයේට එච්චරම ඇවිල්ලා තියෙනවයි කියන්නත් බෑ නෑ කියන්නත් බෑ ඒ මොකද හේතුව බොජ්ජංග පිළිච්ච වගේ දේවල් විශේෂයෙන්ම ධාර්මික භාවනා නියෝජය කටයුතු කරන ඇත්තන්ගේ ලෙඩක් විහෙසක් කරදරයක් ආපු වෙලාවට පාවිච්චි කිරීම නිසා අසු කාලයේක ආඩක් වාගේ ආරක්ෂක පිරිසක් වශයෙන් බහුල භාවිතයට ගියා. අනේ ඒකෙම තවත් ඉදිරි පියවරක් තමයි ඒ වාගේම ලෙඩක් දුකක් වෙහෙසක් කරදරයක් ආපු වෙලාවක වේදනාවක් ආපු වෙලාවක මේ ගිරිමානන්ද සූත්‍රයත් ඉදිරිපත් කර ගන්නවා. නමුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ මතක තියාගන්නට ලොච්ඡංග සූත්‍රයට වැඩි මතක ශක්තියක් අවශ්‍යයි. ඒ වාගේම ඊට වැඩි කොහොමද ගැඹුරු ධර්ම ප්‍රදේශයක් මේකෙන් ස්පර්ශ කරන්නේ. ඒ නිසා බොහෝ විට වික්ෂුන් වහන්සේලා අර බොජ්ජංග පිළිත් කියලා ඒක තවදුරටත් සාහවුරු කරගන්න ඉතිරසාර කරගන්න මේ ඉරිමානන්ද සූත්‍රය ඉදිරිපත් කරගන්න. එයින් පායක සමාධියේ පහවිචේකත් මේ සූත්‍රයක්. නමුත් අඩංගු කාරණා බොහෝම ඊට වැඩිය විපස්සනා භාවනාවට අද බල නැදාකමක් දක්වනවා. ඉතින් අපි මේක ඉස්සල්ලා ඇති කරගත්ත ධර්ම සාකච්ඡා වාරකදී යෝජනාවක් කරගත්තා මේ ගිරිමානන්ද සූත්‍රය ඉදිරිපත් කරගෙන අනුම දේශනාවල් ටිකක් ඉදිරිපත් කරගන්න. කියා. අදයි ඒ ආරම්භය. ඉතින් ඒ <clears throat> සූත්‍රයේ ආරම්භක පාඩ මෙහි ඉන්න බොහෝ දෙනාට උරු නිසා මෙතනදී නැවත උදුරා දැක්වීමක් උපුටා දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මතක් කරගන්න ඕනේ ඒ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ලෙඩ සනීප ගානි ඉන්න අවස්ථාවක <clears throat> ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේට මතක් කරනවා අනුකම්පා කරලා යම් තැනක ගිහි මහානන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවාද එතනට වැඩම කරලා මේ උන්වහන්සේගේ මේ ලෙඩ බලන්න උන්වහන්සේට මේක සුවයක් සාන්තියක් සානයක් සලසලා දෙන්නේ කියලා. අන්න එතනදී සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ එතනට වැඩම කරනවා වෙනුවට ආනන්ද ස්වාමීන් වහන්සේටම ඒ කෘත්‍ය පවරනවා. කවරල මතක් කරනවා ඒ ගිරිමානන්දන මැටි භික්ෂුවට මේ දස සංඥාවල් තේරුනොත් ඇහුනොත් විස්තර කරලා දුන්නොත් අනීප වෙයි කියලා. එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා අමන් වහන්සේටම සරුවචන වහන්සේගෙන් මේ දස සංඥාව ඉගෙන ගන්න. මොනවද මේ දස සංඥා කියන්නේ කියලා. ඊට පස්සේ එහෙම සරුවචන වහන්සේ ළඟ අදාරලා අටපාඩම් කරගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට මේ දස සංඥා විස්තර කරනකොට උන්වහන්සේ එතනම ඒ තිබුණු ආබාධ දුරු වෙලා සුවය ලැබිච්ච බවයි මේකේ කතාව. ආනේ දස සංඥාවල මුලින්ම සඳහන් වෙන්නේ අනිත්‍ය සංඥා. අනිත්‍ය භාවයේ පිළිබඳ සංඥා. මේ ආලි භාෂාවේ තියෙනවා අමුතුම ක්‍රමයක් ඉදිරිපත් කරන වෙලාවේදී කාලි භාෂාව නැස්චාර්තේ දක්වන්නම හැදිච්ච භාෂාවක්. ඒ නිසා සෑම ගැඹුරු පදයක්ම ඕනම නැස්චාර්තේ දක්වන පදයක් පාලි භාෂාවේ බොහෝමත්ම දුරුදුරු ගතියකින් දක්වන්න පුළුවන්. නමුත් සරුවචන් වහන්සේ එවැනි නැස්චාර්තයක් එවැනි නැස්චාර්තේ දක්වන භාෂාවකින් නමුත් ඉදිරිපත් කරන්නේ අර්ථාර්ථ. ඒක හරි පැත්තට හරවලා. ඒ නිසා අප්පමාදේ කියන වෙනුවට සර්වඥාන්සේ අප්පමාදේ කියලා පෙන්නනවා. අනිච්ච සංඥාව, අනිච්ච සංඥාව, අනිච්චානුපස්සනාව විදිහට පෙන්නනවා. ඒක නිසා නිත්‍ය සංඥාව කියලා ගන්න මහා නාස්තික දෙයක්. මහා විනාශක දෙයක්. සංසාරෙට අදවැද තබන දෙයක්. ඒක බොහෝම ලස්සනට මේ pāli භාෂාවෙන් පෙන්වන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේ උපදේශයක් වශයෙන් තමන්ගේ ප්‍රියමනාප ගෝල බාල පිළිසෙට අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා කියනවා. අත්ත් සංඥාව ආත්ම සංඥා මානාතික දෙයක්. මේ සෑම ආගමක්ම සෑම දර්ශනයක්ම පිළිගත්තට සරුවචනාන්තේ එක හෙලාම ප්‍රතික්ෂේප කරා ආත්ම සංඥාව මා විනාශකයි කියලා. ඒ නිසා අනාත්ම සංඥා විදිහට බුද්ධ ධර්මයේ ඉතිරිපත් මේ විදිහට මේ ගැඹුරු පද පෙරලියක් මේ pāli භාෂාවේ කෙරෙනවා. ඉතින් සමහර දාර්ශනිකයන් පෙන්වලා දෙනවා මෙන්න මේ වාදියට දුක දුක හැටියෙන්නේ ඉදිරිපත් කිරීමේ ශක්තිය ඇති. පාලි භාෂාවෙන් දේශනා කරන ධර්මයක් සංස්කෘත භාෂාව වාගේ ආස්තික පැත්තෙන් පමණක් විතර ගන්න පුළුවන් භාෂාවට නංවන්න අමාරුයි කියලා. නැන්ගොත් ඒකේ අර සාරාර්ථ නැති වෙනවා. ඒ වගේම ඒ සංස්කෘත වාගේ ආස්තික පැත්තට නැඹුරුවක් දක්වන ඉංග්‍රීසි භාෂාවට හැරවුවත් අහගෙන ඉන්නකොට සාසා ඉදිරිපත් කිරීම බොහොම සාර්ථක වුණත් මේ අනිත්‍යතාව වාගේ ඒ අනිත්‍යතාව වාගේ ප්‍රමාදේ වාගේ ගැඹුරු දාර්ශනික පද එවැනි ධර්ම දේශනාවලින් යටයක්. ආගමින්ද ප්‍රියයි තර්කයට ගැළපෙනවා බොහෝම හොඳට ඉදිරිපත් කරාට අර බරුවචනාන්ගේ අදහස් කරපු අර නාස්තික භාවය පාලි භාෂාවේ විතර කුළු ගැන්වෙන්නේ නැහැ. උලුප්පා දක්වන්න අමාරුයි. ඉතින් මේ නිසාම දෝ මේ ථේරවාදය මේ pāli භාෂාව මල භාෂාවක් නමුත් මූලිකම ථේරවාදයත් එක්ක හඳුනාගත් භාෂාවකින් තේරුමක් තියෙනවා. ඒ භාෂාමේ වටිනාකමත් මේ අනිත්‍ය සංඥාව කියන සංකල්පයේ තේරුම් ගැනීමේදී අපේ හිතේ පැත්තක තැම්පත් කරලා තියාගන්න ඕනේ. මේකේ තේරුම් ගත යුත්ත ප්‍රහාණය කළ යුත්තේ නැත්නම් අපිට නිතරම ළඟ ඉඳගෙන ලෙඩ දෙන, වද දෙන, රෝග කරන, කායික මානසික රෝග කරන දේ නම් නිත්‍ය සංඥාවක්. ඒක පේන්නේ නිකන් හරියට ඇති දෙයක් වාගේ. ස්වභාවික දෙයක් වාගේ. නමුත් සර්වජන් වහන්සේ එහෙම පේන දේ නිත්‍යතාවය නිත්‍ය සංඥා කියලා පේන ඒක නිකන් හුදු සංඥාවක් විතරයි. ඒක හුදු මිරිඟුවක් පමණයි. ආන්නේ මිරිඟුවේ අනිත් පැත්ත හරවලා කන පිට හරවලා අනිච්ච සංඥා. අනිත්‍යතාව. අනිත්‍යානුපස්සන ආදී වශයෙන් අර නිත්‍ය කියන විෂ කැවිච්ච පදය අයනු කියන නැච්ඡාත් දනවන පදයක් අකුරක් ඉස්සරහින් කියලා අනිත්‍ය සංඥාවකින් ඉදිරිපත් කරනවා. ඉතින් මේ අනිත්‍ය සංඥාව සූතමය ඥානයක් යම් ප්‍රදේශයක ඇත්තා වූ චින්තාමය ඥානයක් අම් ප්‍රදේශයකට ඇත්තා වූ කෙනාට නිතර අහන්න ලැබෙනවා ආශ්‍රයයට ලැබෙනවා ඒක එච්චරම අප්‍රිය වචනයක් නෙවෙයි මොකද නිත්‍යයේ විස කපලා තියෙන්නේ විස මරලා අනිච්ච සංඥා වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා කෝපි කඩේකට ගිහිල්ලා කෝපි එකක් බොනකොට ඒ කෝපෙ බිම ඇදගෙන වැටිලා ඇදිලා ගියත් අනිච්චං කියන්ට අබෞද්ධය බව දාන ඒකද ආශා කරේ මේ වගේ පද බොහෝම කාලයක් ඉඳලා පාවිච්චි වෙවිලා තියෙනවා. නමුත් මේක මේ කෝපි කඩේ කෝපි කෝපෙ පිටිච්චහම ඇති වෙන අනිත්‍යය. එහෙම නැත්නම් මේ විපස්සනා භාවනා කරන කෙනෙකුට ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා වශයෙන් අවබෝධ කරන අනිත්‍ය දෙක අතර වෙනසයි අපි මේ ධර්ම දේශනාදී දිගහැර ගන්න බලන්නේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රයේම දක්වන විදිහට කිව්වොත් කතමාචානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ආනන්දය මේ අනිත්‍ය සංඥාව කියලා මම මේ උගන්වන්න හදන්නේ මොකද්ද නැත්නම් මේ ශාසනයේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද මේ සඳහා ඔන්න අවශ්‍ය කරන අඩුම කැඩුම අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ මේ අනිත්‍ය සංඥාව හරියට තේරුම් ගන්නට නම් ඒකට සුදුසු පරිසරයක් අවශ්‍යයි. ආරණ්‍යගත වෙන්න ඕන. සුත්තමූලගත වෙන්න ඕන, ශූන්‍යාගාරගත වෙන්න. සමහර වෙලාවලට මේක පෙන්ලා දීලා තියෙනවා අවුරුද්දේ ඍතු තුනට අවශ්‍ය කරන්නා වූ ලැබුම් පොළවල් තුනක් කිය. කොහොම නමුත් මේකෙන් පේනවා එදිනෙදා කාම භෝගී ගිහි ජීවිතයෙන් වෙන්වීමක් අඩුම තරමේ ශූන්‍යාගාරගත වීමක් තවත් වෙනි කාම භෝගීන් සමග සහ සම්භෝගයක් නැති විය යුත්තක් අවශ්‍යයි. එහෙම නැත්නම් ගහක් මුලට යන්න ඕනේ නැත්නම් ගස් ගොඩක් කියන අරණ්‍යයකට යන්න ඕනේ. ඉති පරිසංචික්කති. මෙන්න මේ ආකාරයට ඔහු මනසිකාරයේ ඉතිවිල්ල යොදවනවා. රූපං අනිච්චං. මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥාන අනිච්ඡන්ති. දැන් මේ සරුවඥන් වහන්සේ දැන් අවුරුදු 2500 අනුගානකට ඉස්සෙල්ලා මුල් ගානටත් වැඩි 2600කට විතර ඉස්සෙල්ලා ඒ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්න ඉස්සරලා අනිවාර්යයෙන් මේ වකට පැවතිච්ච Hindu ධර්මයේ රූපං අනිච්චං කියන එක මනසේ අවබෝධ කරගෙන තියෙනවා. එයත් වේදනා අනිච්චං කියන එකත් අවබෝධ කරගත්ත බවට ඒ Hindu වේද පොත්වල සඳහන්. සංඥාව අනිත්‍ය බවට අවබෝධ කරගෙන තියලා තියෙනවා. සංඛාර අනිත්‍ය බවටත් අවබෝධ කරලා තියෙනවා Hindu ආගමේ පමණ. ඒවකට පැමිණිච්ච දේවල්. නමුත් මේ විඥානං අනිත්‍යං කියන එක ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ මේ රූපය කියන කොපුව ඇතුලේ ඒකනම් අනිත්‍ය තමයි. ඒක ඇතුලේ මේ වේදනාව කියලා කොපුවක් තියෙනවා. රූපය පිළිබඳ අවබෝධය ඇති කරගත්ත කෙනාට අන්න අර රූපේ විනිවිද දකින්න කෙනාට මේ වේදනා කොපුව දැකගත හැකියි. ඒ පුද්ගලයා ඒකත් හොඳට ඇත්ත ඇති ඇතියෙන් දැකගත්තා නම් විනිවිද දැක්කා නම් ඔහුට පේනවා මේ වේදනාවට පිටිපස්සෙන් ඉන්නේ සංඥාව කියන කොපුවක්. ඒ සංඥා කියන කොපුව දකින්න අමාරුයි රූප වේදනා දැක්කෙන කෙනාට. රූප වේදනා මනාකොට දැකගෙන සංඥා මට්ටමට දැකපුගෙන ඒ මතු මැත්තේ යම්බුරින් හිතගත යොදවල කා ජීවිත අපේක්ෂාවකින් තොරව භාවනා කළොත් ඔහුට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දැක් ගන්න පුළුවන්. උන්නෝක ඇතුළේ තමයි ධාතු කරුණක තැන්පත් කරපු ධාතු වගේ විඥානය පවතින්නේ. ඒකනම් නිට්ටයයි සුඛයි සුඛයි. උන්නෝම ආදේශනාවක් තමයි එක පැත්තකින් Hindu ආගමේ සාරාර්ථය වශයෙන් පෙන්වන්නේ. මේ විඥානීය සංස්කාර වලින් වැහිලා සංඥා වලින් වැහිලා විහෙදාවේ වැහිලා රූප වලින් වැහිලා තිබුණට ඒ වහලා තියෙන කොපු මේ කියන අනිත්‍ය සංඥාව ඇති වුණාට මේ විඥාණය නම් නිට්ටයයි. ඒක තමයි මේ ආත්මයේ වශයෙන් ගත්තේ එක්ක පරමාර්ථය එහෙම නැත්නම් ජීවාත්ම වශයෙන් ගත්තා. ඒක ඇතිකලා වූ පරමාර්ථයේ බ්‍රහ්ම ස්වરૂපයෙන්ද එක එක ජීවියා තුළ පෙන්වෙනා වූ ඒ බ්‍රහ්ම ගතිය ජීවාත්මයේ වශයෙන්ද ගෙන හරපෑවා. ඊට පස්සේ මේ ජීවාත්මය පරමාත්මයේ ෘචි අ르ජිකන්නයි. මනාපය අනුව මනුෂ්‍ය සත්ත්ව වශයෙන්ුත් තීන ප්‍රණීත වශයෙන්ුත් සුවර්ණ දුක්ඛන්න වශයෙන්ුත් බෙදලා ඉట్లా යනවා. ඒක පිළිබඳව හේතු කාරණා දැක්වීමේ අයිතියක් කිසිම සත්‍යයකට අයිතියක් නැහැ. ඒක පරමාත්මයේ පරමාර්ථයේ නැත්නම් පරම ආත්මයේ බ්‍රහ්මගේ තේරීම. ඒක විනිශ්චය ශක්තියක් වෙනසක් නැහැ. පදයකට නැහැ. පදාර කියන්නේ මේ ජීවාත්මය කොහොම හරි අර රූප වේදනා සංඥා සංඛාර කියන පාටලැවිලි වලින් එහෙම නැත්නම් සංඥා විපල්ලාසවල වෙන් කරලා නැවතත් අර පරමාත්මයත් එක්ම එකතු වීමට කටයුතු කිරීම. ඒ නිසා මේ පරමාත්මය පරමාර්ථය කියලා අපි උකට කියනවා පරමාත්මය කියලා කියනවා විසින්මවන ලද தত্ত্বයා මේ ජීවිතයේ ගත කරන කාලේ බොහෝම සොච්චමයි කුච්චිත්යි ඩිංගිත්යි ඕකනම් අනිත්‍යයි. එයා කවදා හරි මෙහිදී දෙවියන් වහන්සේ සතුට වෙන කාලයට මනාවතාවට ගත කළොත් අවසානයේ ගිහිල්ලා ඒ පරමාත්මයත් එක්ක තුනට පස්සේ සදාකාලික සුවයි. මෙතන පරමාත්මයේ සදාකාලික. ඔකේ කැලක් තමයි ජීවාත්මය කියලා උඹලගේ ශරීර තුන කියන්නේ. ඔක තමයි විඥානය කියලා කියන්නේ. ඕක නැවතත් පහාත්මයත් එක්ක පරමාත්මයත් එක්ක එකතු වෙච්ච දවසක සදාකාලික. ඒ නිසා මේකේ අනිත්‍ය බව ඇත්ත. මේ ජීවිතයේ තියෙන ওই විඥානයේ කැඩෙන සුළුයි, බිඳෙන සුළුයි කියලා කිව්වක් කමක් නැහැ. නැත්නම් ඕක මහාත්මයත් එක්ක එකතු වෙනකන් ඕක අනිත්‍ය බවක් වෙනවා. නමුත් ඒක එකතු වෙන ඒ අනවදාන ස්වභාවය නිත්‍යයි සුඛයි සුඛයි. ඒ නිසා මේ ජීවිතයේ තියෙන විඥානයත් ඒක පැත්තකින් බලනකොට නිත්‍යයි සුඛයි සුඛයි කියලා කියනවා. නමුත් මේක මේ ජීවිතේ නැත්නම් මේ ලෝකේ පවතින කාලේ tikai ඒ නිසා ඒක අනිත්‍යයි කියලා කියන්න පුළුවන්. ඒක පිළිබඳව දෙක දිව දෙකට කැඩිච්ච කතාවක් තියෙනවා. කරමහත් වෙන ඒක විඥාන ස්වභාවයක් තියෙන. ඒක නිසා ඒකෙන් හදාගත්ත ඉංග්‍රීසි වචනයක් ප්‍රදාන දෙනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියන. විශ්වගත විඥානයක් කියන. ආනේ විශ්ව විඥාණය තමයි මේ සියල්ලම කරන්නේ. ඒක දන්නවා ඇයි හුලඟ මේ පැත්තට හමන්නේ කියලා. ඒක දන්නවා ඇයි සුනාමිය එන්නේ කියලා. ඒක දන්නවා ඇයි වායතට යන්නේ කියලා. නමුත් ඒක ප්‍රශ්න කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒකේ නැවුම තමයි මේ විඥානේ විඥානේ අර එන ධාතු ගුණ වලට සැලෙනවා, එහෙත වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා ඒක තමයි ඒ પરමාත්මයේ විධාන. ඒ විධාන යන කටයුතු කරන එකයි තියෙන්නේ. ආනෝ විදිර කරපු විග්‍රහය තුලයි සර්වඥාන්සේ અભීත ප්‍රකාශයක් කරන්නේ රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාර අනිච්ඡා විඥාන අනිච්ඡං විඥානයත් හේතු ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍ය වෙනස් වෙනවා සත්‍ය නම් විඥානයක් වෙනස් ඕන්න ඕක දැනගන්න බැරි වුණාට පස්සේ ඉතින් මේ බුද්ධ ආගමක් අර පරණ පැවතිච්ච Hindu ආගමේ තියෙන මතමතාන්තරණු විග්‍රහ කරන්න ගියාම සමහර වෙලාවට විවිධ අර්ථකථන එන්න පුළුවන්. මේ විවිධ අර්ථකථනේ විපස්සනා භාවනාවෙන් තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරන තාක්කල් කිසිසේත් විනිශ්චය කරන්න අයිතියක් නැත්තේ නෑ යෝගාවට. ඒ වෙනකන් උන්මත්තර කරන වැඩ. කළ යුත්තේ නම් අන්නර මේ පෙන්වන විදිහට රූපයේ අනිත්‍ය භාව කියන අනිත්‍යතාව මේකට කියන අනිත්‍ය ස්වභාවය ඒක මේ සර්වචනාංශයේ පණ උපදයක්වත් සර්වචනාංශයේ විදිහින් ඉස්සල්ලාම හොයාගත්ත දෙයක්වත් සර්වචනාංශයේ විදිහින් ඉස්සල්ලාම ශ්‍රාවකයන්ට කියපු දෙයක්වත් නෙවෙයි. මොකද සර්වචනාංශයේ මීට කලින් කියපු සත්‍ය සත්‍ය වශයෙන් තේරුම් ගැනීමක් මෙතන තියෙන්නේ. නමුත් යෝගාවචරය තම අවසින් එක තේරුම් ගන්න. රූපේ අනිත්‍ය බව. ඊට පස්සේ වේදනාවේ අනිත්‍ය බව, සංඥාවේ අනිත්‍ය බව, සංස්කාරයේ අනිත්‍ය බව තේරුම් ගන්න ඒ යෝගාවචරයට ආරාධනා කරන දරුවචනාතේ උන්වදේ කරන හිතත් අනිත්‍යයි. ඒකත් පිළිගන්න. නමුත් ඒක ධානක නැතිරිල්ල. ධානක හිණයක්, ධානක අසනියක්, ධානක දෙයක් ඉතක්. ඒක නිසා රූප වේදනා සංඥා සංඛාර කියන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික ඇතුළට ගිහිල්ලා ධාමත්ම බලව විපස්සනා ඥානවල තමයි ඒ මේ විපස්සනා කරන හිතත් අනිත්‍ය බව තේරුම් අරගන්නට ආරාධනා කරන්නේ යොමු කරවන්නේ ඇත්ත වශයෙන්ම සත්‍යක්ව ඉදිරිපත් වේ. ඉන්නේ කොහොමද අහන වෙලාවයි මේ. ඒක තමයි සුත්තමය ඥාන. මේකට ඥාත පරිඥාව කියලා විපස්සනා භාවනාවේදී විස්තර කරනවා. ඊට පස්සේ තමයි තීරණ පරිඥාවය. මොකද බුද්ධ ආගම තුල කාරලා හොයලා බැලුවා. එහෙම නැත්නම් අනෙකුත් Hindu ආගම් වගේ ආගම් වල හොයලා බැලුවත් මේ රූපේ අනිත්‍ය භාවය දැන් නව තාක්ෂණය තේරුම් ගන්න තියෙනවා. නිසා ඒක ඕනෙම කෙනෙකුට දැන් කාලේ තාක්ෂ කාර්යෝ කියන විදිහට පරීක්ෂණ කරලා බලන්න. ඕන තැනකයි ඔප්පු කරලා බලන්න. ඕන කෙනෙකුට ඔප්පු කරලා බලනකොට ඒක කෙනෙකුට අයිති අධිකාරියක් නෙවෙයි. රූපේ අනිත්‍යයි. ඉතින් වේදනාව ගන්න ගියාම අර රූපතරම්ම වේදනාව පිළිබඳ පරීක්ෂණ කරන්න උඟ දෙනෙක් කැමති නෑ. මොකද ඒක ඇඟට වදිනවනේ. ඊට පස්සේ සංඥාවට තට්ටු කරන්න හදනකොට ඉතිං ආගන්නඩු, ಜಾතිවාදී නඩු, දේශවාදී නඩු, සුත්ත්‍යන නඩු, එපා වේලි බැඳිලි, අඳු කියවිලි, විචෝදිත චෝදිත පක්ෂ වෙන්විලි නානා ආකාර දේවල් වෙනවා සංඥාවට. ඒක නිසා සංස්කාර කියන එක අල්ලා ගන්න තරම්වත් මිනිස්යාට ස්පාසුවක් නැත්තේ නෑ. සංස්කාර අනිත්‍ය බව පැත්තක තිබිච්චා. ඒ නිසා සීලෙන් හෝ දානෙන් හෝ සීලෙන් හෝ සමාධියෙන් අවදාකවත් ඒ සංඥා මට්ටමින් එහාටවත් යාගන්න පුළුවන් ශක්තියක් ඇති. ඉන් එහාට යන්න නම් මුලින්ම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයේ මේ ඊරිවානන්ද ස්වාමීන් වහන්සේට සරුවචන වහන්සේ පිටත් කරන පණිවිඩේ අහලා හෝ හිතේ තැම්පත් කරගන්න ඕනේ ඔය ඇති කරගන්න සංඥා ත්‍රාකේ සංස්කාරත් නිට්යයි අන්තිමට ඒ තේරම කරන්නා වූ විඥානය තමයි ඒක හදයි අහන වේලාවේදී පවා හෙල්ලුම් කරන බව සූත්‍ර සඳහන් කරනවා ඒ සර්වඥාන්ති ලෝක ඉස්සලාම පහළ වෙලා තම අවස්ථාවක ඒ අමතන් දඩය නැත්නම් අමුත්ත බෙරය හඬවනකොට සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සතිගේ දීර්ඝාෂ්ට දෙවිවරු දීර්ඝාෂ්ට බ්‍රහ්මයෝ සහලවනයි කියලා කියනවා. ඒ මොකද එයත් හිතාන්නේ මම තමයි මේ දිවි ලෝක ඉස්සලාම් පහළ වුණේ. අනේ තේරම දිවිගොල්ල මැරලා යනකම් මම මේකේ ඉන්නවා. මම තමයි මේක වැඩිම දීර්ඝාෂ්ට. මම තමයි වැඩිම මේකේ බල. මම තමයි වැඩිම ශක්තිය. මම තමයි වැඩිම වර්ණ. මම තමයි වැඩිම ඥාන තියෙන්නේ. මට හම්බ වෙනවා දිවියේ මේ රූපේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනිත් ඔක්කොට වැඩි නිසා මම නිත්‍යයි මම සුඛයි මම සුභයි කියලා තමයි ඒ දිවි ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉස්සෙල් ඉස්ලාම් පහළන දිවිවල බ්‍රහ්ම වල හිතාන්නේ. ඒකට අත කියන්න ඒකට ඇවිල්ලා අභියෝග කරන්න කිසිම කෙනෙක් පහළ වෙන්නේ නැහැ ඊට වැඩිය පහළ වෙන අනිත් ඔක්කොම ඊට වැඩිය කොහොම මන්දායකයි. ඒකවත් අඩුයි. ඉතින් සර්වඥාන්සේ මේ ලෝකේ සර්වඥතා ඥානෙ පහළ කරලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට ආනර දීර්ඝාෂ්ක දෙවිවරු සහලවයි. හරියට කැලේ ඉන්න කේසර සිංහරාජෙක් සිංහනාදේ පවත්වනකොට රජුරුවන්ගේ අත්ගාලේ ඉන්න මංග රහසි රාජා පිටිපස්ස කකුල් දෙක ඈත් කරලා ඒ වේලාවේ කාපු ඉතුරු කොළ පවා බඩේ ලියන. වරමදු කඩාගෙන දුවනයි කියලා කියනවා. ඒ සිංහ රාජයාගේ සද්දය ඇහෙනකොට. මෙතෙක් කලින් හිතානේ කියේ මේ චතුරංගනී සේනාවේ ප්‍රධානියමමයි රාජ්‍ය රෝණාගින්නේ මගේ කරපිටයි ඒ නිසා මම තමයි බොහෝම ඉස්තිරධාර මිනිහා කියලා තමයි මංගල හත්ය හිතාන ඉන්නේ නමුත් කැලෙන් ඇහෙනකොට සිංහනාදේ ඌට බඩේලිය යනවා කියලා කියනවා අමුකොල බලමූත්‍ර පිට වෙන්න පටන් ගන්නවා කියලා කියනවා පරමදු කඩාගෙන දුවනයි කියන බොහෝම කීකරු කීලා හත්තියා බව. ඒ මොකද අර සිංහනාදයේ තරම් සාලව. මේ වගේ තමයි මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියනකොට නිත්‍ය සංඥාවෙන් පිළිච්ච නිත්‍ය සංඥාවෙන් ඇදිච්ච නිත්‍ය සංඥාවෙම ආත්මය කරගෙන ජීවත් වෙන අයත්න්ට ලොකු සහලවන ගතියක් මේ ඇහෙන පාට ඒක මෝඩයාට වෙන්නේ කල්පනා ඥාන නැති කෙනාට වෙන්නේ ඒක නිකන් හුදු වචනයක් විතරයි ගෝසාවක් පමණයි මොක කල්පනා ශක්තිය ඇති කෙනාට මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන තමයි අනිච්ච සංඥා නැත්නම් මේ සූතමය වාදයේ ඥාත වාදයේ මේක ඇහෙනකොටම උනත් ඒක කල්පනාවට වදිනවා. කල්පනාවට වැටෙනවා. මේ කල්පනා දිගේ යනකොට ඒ කොක්කුවෙට පටන් ගන්නකොට සහ. සර්වචනාන්තේ දවසක් මනක් අහගෙන බණක් දේශනා කරනකොට ඒ ළඟ ඉඳලා තියෙනවා හොඳ බමුණු මත ධාරී පැරණි හොඳ ඇතුම් බහක බඹුයි. මේ බමුණ බොහෝම මේ සීලවන්තයි නැත්නම් බමුණු කුලයේ හැටියට බලනකොට අලතුනා මිනිසා කවුරුත් පිළිගන්න මිනිසා නමුත් මේ සර්වඥාන්තේ මේ සබ්බේ සංඛාරා අනිච්චා නැත්නම් රූපං අනිච්චං ආදී වශයෙන් මේ දේශනා කරන මේ මනසට කොච්චර හොඳට වැටහුණාද කියනවනම් ඉසాత බඳගෙන ගෙදරටුවල තමන්ගේ ලොකු පුතා බදාගෙන කෑ ගන්න පටන් ගත්තා අනේ පුතේ සියල්ලක්ම අනිච්චයි. චරිතාන්තයාගේ පුතා තමයි මේ ආගම ධර්මයේ පතුරන් දීගාර කියන පුරුක. ඉතින් පුතාට බොහෝම ගෞරවයෙන් සැලකගෙන හිටපු බමුණා සම්මුත් රටේ ලෝකේ හැම දැත්තකින්ම ලාභ සත්කාර සම්මාන කිලෝක හොයාගෙන හිටපු බමුණා සර්වඥාන්ගේ දේශනාව ඇහෙනකොට තමන්ගේ ලොකු පුතා බදාගත්ත ලොකෙට ගිහිල්ලා කිව්වලු අනේ පුතේ සර්වඥාන්ගේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේ දේශනා කරනවා කියලා අනිත්‍යයි. ආනි වගේ මේ ලෝකයේ මේ ලාභ නිසා හෝ, සක්කාර නිසා හෝ, සම්මාන නිසා හෝ, සිලෝක නිසා හෝ මොනම මාන්නකින් හෝ වැඩෙනවා නම් වැඩෙන්නේ මේ නිත්‍ය සංඥාව නැතිකම නිසා ඒ සියලු දෙනාටම මහා අභියෝගයක්. ඒ සියලු දෙනාටම මේක මහා හෙන ගෙඩියක්. මේ අනිත්‍ය සංඥාව. ඒ නිසා අපි තුලත් යම්ම තාලයකට ඔලොමොට්ටලකම් කියනවනම් ඝන තාල වෙච්ච ඔලොමොට්ටලකම් කියනවනම් ඒ තේරම තාලවන. තාලවන්න වෙනවා සබ්බේ සංඛාරා අනිත්‍යා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියනවා. ඉතින් ඒක ඉස්ලාම අහනවතාව නෙවෙයි. අද නමුත් මේ බලන්න හදන්නේ මේ දේම විපස්සනා කරන භාවනා කරන යෝගාවචරයේ වශයෙන් අනිත්‍ය සංඥාවත් එක්ක සැලකිලි. හොඳට පහුරු ගහලා අවුස්සලා බලන්නයි මේ හදා. එතකොට අර ඉස්ලාම අහපු එක තව තව තහවුරු වීමක් සිදු වෙනවා. අර තර්ක ඥාන, එහෙම නැත්නම් විචින්තාමේ ඥාන, සූතමේ ඥාන වඩා වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඇහෙනකොට උගා ප්‍රියමනාපයි. මේ අනිත්‍යතා පරිසංයුත් මේ දේශනා අහන්න ගියාම නැත්නම් ශූන්‍යතා පරිසංයුත් දේශනා ඔය අනිකුත් ජාතක කතා අහන්න වගේ, හිතාතු කුමාරයයි කතා අහන්න වගේ ආසාවක් හිතේ නෑ. ආලප්පන ලාලප්පන නෑ. මේ සූර කල් වෙන්නේ නෑ. ඒක හොඳටම භාවනා කරන එකනට ලකු සංවේග පාලක. ඒ නිසා ලකු යෙදවුමක් අවශ්‍යයි. මේක මම නොසලී ධර්ම ගෞරවයෙන් අහගන්න ඕනේ කියලා ලොකු යෙදවුමක් අවශ්‍යයි. ඒ මොකද අපි මෙතෙක් කල් වඩ아가න ආපු ඒ සෑම අපේ මේ දෘෂ්ටි සංඥා මත හෙල්ලුම් ගන්නවා. ඒසා මේක හෙන්නේ කනට හාරනවා. ප්‍රේමනාප නැති කාලෙ. ඒ නිසා දරුවත් දේශනා සඳහන් වෙනවා මෙච්ච ලක්ෂණ පරිසංයුත් දේශන. එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම ශූන්‍යතා පරිසංයුත් දේශනා තමයි ඉස්සල්ලාම මේ ත්‍රිපිටකේ මැකිලා. සමහරු නම් ඒක අභිධර්ම පිටකේ ප ဋ ාණී ඉස්සල්ලා මැකිලා යනවායි කියලා හදාගෙන කියනවා. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ ශූන්‍යතා පරිසංයුත් විතර සූත්‍ර ටික හැම බොහොම ඉක්මනට බහැර වෙනවා. අද දවසක අද සතියක අද මාසයක් ඇතුලේ ලංකාවේ දේශනා වෙන සූත්‍ර බණ කොටස් දුරට කලකලා බලන්න කොච්චරක් නම් විඥානයා සන්තෝෂ කරන්න ලාභ ලෝභ වැඩි කිරීම පිණිස දේශනා කරනවා කවුද වෙලා කියන්නේ කවුද වෙලා ගන්නෙ මේ වගේ එකක් දේශනා කරන්නේ ඒ මොකද හේතුව ඒක දේශනා කරාට ඒක අහන්න කට්ටිය ඒකට හිත යොදන්න කට්ටිය නෑ ඒක නිසා දේශකයන් වහන්සේලාට හරි වෙහෙසයි ඒකට ඔය සාදු කාරණාද දීදී පෙරහැර ගිහිල්ලා කරන්නේ බොහෝමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි මේක උකහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එවැනි දේශනා කරන දේශ කරනවාත් විශේෂයි ආහන කඩියත් අඩුයි. නමුත් අපි සන්තෝෂ වෙන්න පුළුවන් අපිට කුංචි පිළිසක්. නාට ඒකාත්ම වශයෙන් ආරාධනා කරන ධර්මයක් ඉදිරිපත් කරගෙන ඒක බොහෝම ගෞරවයෙන් අහගන්න. මොකද මේක තමයි ඒ අපි කලින් ආපු එක හොඳට ඉස්තිරකාර කරන්න අත්‍යවශ්‍ය දේ. මුලින්ම ආහන කෙනාට උනත් තමන්ගේ වැඩ පිළිවෙල පටන් ගන්න අත්‍යවශ්‍ය දේ. ඒක සඳහා අප වෙලා අප වෙලා රණ්ඩු. මෑත කාලෙකදී බොහෝම මේ විපස්සනා භාවනාවේ යම් ආකාරයක මුල්බද ගැනීමක් ලංකාවේ සිදු වුණාද ඊට පස්සේ මේ සංස්කාර සම්මර්ෂණයකින් තොරව සියලු දේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා අටපාඩම් කරන විපස්සනාවකුත් පටන් ගන්නවා. ඒකට හේතුව මොකද? කවුරු හරි ඒ කියලා දෙන ඇත්තෝ දන්නවා මේ අමිත භාවනාවක් එහෙම නැත්නම් මේ පිළිකුල් ආදී වක්රි භාවනා කරනට වැඩිය අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි විපස්සනාව කියන්නේ. නමුත් මේ විපස්සනාව කියන විපස්සනාවක් නෙමෙයි කරන විපස්සනාව. අන්න ඒකට පොටපාද ගත්තොත් තේරෙනවා එහෙම කිය කියා හිතියක් සිද්ධ වෙන ආනිරන්. බොහෝම මද වෙන්න අඩු වෙන්න නැතිතරම් වෙන්න හේතු තියෙනවා. ඒ මොකද මේ අනිත්‍යතා අනිත්‍යතා අනිච්ඡානුපස්සනා කියන භාවනාවට බැහැගන්න ක්‍රමයක් තියෙන ප්‍රතිපදාවක් කියන ඔය දකින්න දැක්කේ අනිච්ඡං අනිච්ඡං අනිච්ඡං කිව්වට ඒ ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක තාම යන්තම් හරි උදව් කරන සුත්තමේ ඥාණයට පමණයි. ඒ නිසා අපි තේරුම් අරගන්න එක ප්‍රතිපදාව තේරුම් ගන්න නම් නැත්නම් අනිච්ඡානුපස්සනා ඥාන ඇති වෙන්න නම් හේතු කර්ම තුනක ප්‍රතිඵලයක්. ඉස්සල්ලාම අපි ලෝකේ සෑම සංකාරයකටම අදාළ සෑම සංකාරක්ම මුරගා ප්‍රකාශ කරන අනිත්‍යතාව කියන එක තේරුම් ගන්න. අපි කොච්චර වහන්න හැදුවා. අපි කොච්චර උපදාන්න හැදුවා. රූපලාවන්‍යයෙන් හෝ සංස්කාර සංස්කරණය කිරීමෙන් හෝ වේදිකාදර්ශේ මාර්ගයෙන් හෝ કોઈ ආකාරයෙන් උපදාන්න හැදුවත් ලෝක හැටිකම පැවතිච්ච ඇතිරිච්ච අනිත්‍යතාව කියනවා. ඒක බුද්ධ ආගම නෙවෙයි, අරුවචනාන්ති පමණක් හොයාගත්ත දෙයක් නෙවෙයි. කවුරුත් හොයාගන්න නමුත් ඒක වහන්න හදන දේ. මේක අනිත්‍යතාව. මේක හොඳට අපි වහන්න හදන දෙයක් විදිහට නෙවෙයි. අනතු කරගන්න හදන සාතර දෙයක් විදිහට අනිත්‍යතාව කියනවා. ඊට පස්සේ අනිත්‍යතාවය වහන්න වසංගණ්ඩ අදපු මේ විකාර ලෝකේ විකාර ඥාන විකාර ශාස්ත්‍ර වේද තුල නිත්‍යතාව මතු කරගන්න අසුළු අනිත්‍යතාව මතු කරගන්න අසුළු අනිත්‍යානුපස්සනාව අනිත්‍ය අනුවම අනිත්‍ය අනු අනුව යමින් ඒක දිහා බලනද අනිත්‍යානුපස්සනාව පහරයි අන්න ඒකේ සාර්ථක වීම ඒකේ සාක්ෂාත් කරගෙන තමයි අනිත්‍යානුපස්සනා ඥානය යම් වෙලාවක මේ අනිත්‍ය ඔබ නොදකින්න පතන් කියන තාලෙන් බලාගෙන හිටියට කවදාකවත් අනිත්‍යානුපස්සන ඥාන පාළ වෙනවා. අනිත්‍යානුපස්සන ඥාන පාළ වෙන්න නම් අනිත්‍යතාවයට සාදර වෙන්න ඕනේ. අනිත්‍යානුපස්සනව සාදරව කරගන්න. ඉතින් ඒක සඳහා ඉස්සෙල්ලාම ආමුදුර අපිට ඉදිරිපත් කරන්නේ මොකද්ද? රූපං අනිත්‍යයි. අපි මේකද කියන සතර සතිපට්ඨානෙදී කායානුපස්සන භාවනා. කායනුපස්සනා කිව්වා මෙතන මේ රූපං කියන වචනේ කිව්වා මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ හට වියාපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම ටික. ඕකෝක එහෙම නැතිකත් එක ගත්තාම අටුවා කතාවට යනකොට එහෙම නැත්නම් විධර්මයේ යනකොට 27ක් 28ක් කරලා පේනවා. නමුත් ඔක්කොටම හේතු වෙන්නේ මේ හට වියාපෝ තේජෝ වායෝ කියන මූලික රූප ධර්ම. ආනේ රූප ධර්ම ටික ඉදිරිපත් කරගෙන එව්වාගේ ඇත්තා වූ යම් අනිත්‍යතාවයක් ඇත්තක් මට ඒක දකින්න ලැබේවා කියන අදහසින් ආන්නේ රූප ධර්ම පිළිමැදීම සම්මතණය තමයි අනිච්ඡානුපස්සනාව වායෝ වබ්ධකදා මේකම තමයි අපි බීම හැකිලේ භාවනා ක්‍රමයේ වශයෙන් සමාසිල්ලාද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරගත්තේ ඕකමයි සක්මනේදී වම දක්න වශයෙන් කරන්නේ. ඕකමයි ඉදිරිය බලනකොට පැත්ත බලනකොට යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැස්තිලි පැතිලි කරනකොට නිස්සද්ද වෙනකොට සෑම තැනකදීම ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය රූප නිත්‍ය වශයෙන් බලන්නයි භෞතික විද්‍යාව උගන්වන්නේ. රසායනික වශයෙන් උගන්වන්නේ ඒකමයි. සත්තු ඉන්නේ මෙන්න මේ මේ තැන්වල පරිණාමය කියලා උන් ඉස්තිරව එතන තියාගෙන උන් පිළිබඳ හදාරන්නයි අනිකුත් ওই ජීව විද්‍යාව කියන්නේ. නමුත් ਸਰවඥාන්සේ මොකද කියන්නේ? මෙන්න මේ විදිහට මුළු ලෝක සත්‍යයම ලෝක විශේෂම ලෝක දැනුම ඔබට නිත්‍ය සංඥාව උතුම් කලන්දන්න හැදුවට යෝගාවතරයේ වශයෙන් මේ රූප දිහා අනිත්‍ය වශයෙන් බලන්න. එහෙනම් තමයි මෙතන හඳුනා දීමේදී ගත්ත මේ පට වියාපෝ තේජෝ වායෝ කියන රූප ධර්මය මෙතන රූප කියලා දැක්ුවේ ඒකයි මෙතන අය වශයෙන් දැක්වේ කියලා. නමුත් ආධුනික යෝගාවචරයට නැත්නම් මේ වගේ බොහෝ විට ඒකම යෙදී භාවනා නොකරන ආධිකාමික යෝගාවචරයට මේ රූප ධර්ම කොටසේ පේන්නේ පාය වශයෙන්. අත්තිමස්මින් කායේ කේසාලෝමානකා දන්තා තචෝ ආදි වශයෙන් ඒක පාඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස් එකතු වෙච්චාම ආය වශයෙන් තමයි පේන්නේ. ඒ නිසා බබාගේ භාෂාවෙන් කතා කරන වාගේ සතර සතිපට්ඨානදී කියන කායානුපස්සන. කායානුව බැලීම. හැමදේම මුල් කරන්නේ අපි අපේ කයෙන්නේ. අපි මොනවාරි මනින්න වෙච්චාම රියන් කීයද කියලා බලන්න. රියන් කියන්නේ අතේ දිග බඹ කීයද කියලා. වියක් කීයද කියලා බලන්න. ඇඟිලි කීයද කියලා බලන්න. ලෝකෙම මනින්නේ අපි ඇඟෙන්නේ. ඒ නිසා අන්තිමට ලෝකෙ මැනල වෙච්චා ලෝකෙත් කයක් වෙනවා. ඒ නිසා මේ අධ්‍යාත්ත කාය හෝ බයිදා කාය කායානුපස්සනාව වශයෙන් කායේ කායානුපස්සී විහෙරති. එතෙදි ගියාම සරුවචන කියන කායේහි කාය අනුව බලන සුළු ජීවත් වෙන්නේ. මේකත් අමුතු පදකයක්. අපි කර අපි කරන්නේ මොකද? කායේහි මම අනුව බලමින් ජීවත් වෙන එකයි නිත්‍ය සංඥාව. මේ කය මගේ මගේ දුර මගේ වියතේ හතරයි නැත්නම් පහයි නිතිරිය. උස හතරමාරයි. නිසා මේක මගේ සිවුර. මගේ අඬනේ. ඒ මොකද මේක මෙච්චරයි දිගපල්ල මගේ විපිරියේ. ඒ ඔක්කොම මැල්ලා හදලා තියාගෙන ඉන්නේ මගේ උසට තමයි. ඒ නිසා මේ කයෙහි මම අනුව බලන සුළු තමයි ලෝකයා ජීවත් වෙන්නේ. සර්වඥාන්තු මතක් කරන කයෙහි කය අනුව බලන සුළු. එතකොට හරියට කියන්නේ මේ කය උඹ බලන තාක්ෂණය පිටි කෙනෙක් උඹ තියා ගන්න තාට බලන් ඉගෙන ගන්න. මේකට කියනවා පරතෝ සංකල්පය කියලා කියනවා. මේ කයද අනු තමන් දිහා බලන තේ බලන් ඉගෙන ගත්තොත් තමන කවදා හෝ මේක තුල සංග වේ තියෙන අනිත්‍ය සංඥා මතුවේ. මේ කය මගේ ස්වરૂපේ. මම ස්වરૂපයෙන් බැලුවකවදාකතර අනිත්‍ය සංඥා මතුවෙන්නේ නැහැ. උපදමමින් ගජ තමමින්මතු වෙන්නේ නිත්‍ය දන්නේ. ඒ නිසා කායේ කාය අනුපස්සී කියලා කියන්නේ කායේ කාය අනුව බලන පුළුවන්. නැත්නම් කාය සරුවත් යනවාගේ බලන කාය. රහතන් වහන්සේනමක් බලන කාය. පිටකෙනේ බලන කාලෙට බලන් ඉගෙන ගත්තොත් ඒකේ තියෙන රූප ස්වභාවය, ඒකේ තියෙන නිත්‍ය අනිත්‍ය ස්වභාවය පෙනේවි. ඒ නිසා කායේ කාය අනුපස්සී විහෙර අනන්ත වහන්සේ කියන්නේ රූපං අනිච්චක්. ඒ කායේ කාය අනුව බලන සුළුතුම ඔච්චර ගැඹුරු ධර්ම දාන්නේ නැති ඔය රූප කියලා කියන කොට වියාපෝ තේජෝ ඊටපන් සාපේක්ෂව මේකේ නාම කොටස් තියෙනවා කියන ගැඹුරක් දන්නේ නැති කෙනෙකුට රූපං අනිච්චං වේදනා සංඥා සංකාර කරන බොහොම බරපතල වචන ටිකක් හම් වෙයි. සර්වඥාදී අතනදී ආයානුපස්සනා කියලා පෙන්වුවාට පස්සේ ඉතින් කාය ඇඟ මන ඒ ටික බලලා රූප දසාන ආකාර වෙන්නේ ඇඟ. ඒකෙයි පිට කෙනෙක් ඕක දිහා බලන විදියට බලන සුදු වාසය කරන්නේ. මේ වාසය කරනකොට ඕකට තර 21ක් වෙන්නලා කියලා තියෙනවා. ඒක දිහා බලන ආකාර පළවෙනිම පෙන්වන්නේ අස්සාද කස්සාද. සතෝ අසතති සතෝ කසති. උන්නෝපිතු හුස්ම දිහා අනුන්ගේ හුස්ම දිහා බලන තරමට මේක භාවනාවක් කරගන්න නැත්නම් අයිපෙන්න වගේ හති අරින්ටයි සුවාසේ අරින්ටයි පටන් ගත්තොත් උක කායේ කායන ප්‍රශ්න වෙන්නේ. එතකොට භාවනා කරන නමුත් මෙතන කියන්නේ භාවනා කෙරෙන්න ඇරලා අනුන්ගේ දෙයක් විදිහට මේකේ මේ ආස්වාද මේ ප්‍රස්වාද කියලා බලන්නේ. ඉතින් ඒක බලහන් ඉන්නකොට හොඳටම සංස්කාරයෙන් තියෙන අනිත්‍ය භාව පෙන්වන එක තමයි ඕකේ හිත තියන දෙන්න සද්ද වලට හිත කඩලා යනවා නිච්ඡං අනිච්චයි. නිත්‍යයෙන්ම පවතින අනිත්‍ය භාවයක් තමයි ආනාපාන කියන්නේ කියවට හිතින්නේ. වේදනාදිගේ හිත කැඩලා යනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. මේ හිතවිලි නිසා හිත කැඩලා යනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. යෝගාවචරය ඇදුණා නෑ මම නිත්‍ය සංඥාව නැති කරලා අනිත්‍ය සංඥා ගන්නෙද ඒක හිත හිතපන් ආනාපානයි කියලා ඉතින් අර ධර්පේක් වර්ධනින් අල්ලගත්තා වගේ බදා ගන්න හදනවා අල්ලලා පත කරගන්න හදනවා අද්දන් දාදන් අරක කිපේ ඒ මොකද කායේ කාය අනුපස්සේ නෙමෙයි එතන තියෙන්නේ කායේ කාය අනුබාන සුළු ගැති නෙමෙයි කායේ මම අනුබාන වෙයි මට ඕන විදිහට ආනාපාන කෙරෙන්න මට ආනාපාන රැලි මෙච්චර වෙලා බලන්න ඉන්නවනේ කියලා අර අනිත්‍ය සංඥාව කොච්චර ලෝකුප්පල උරුප්පල මතු කළ දෙන්න හදනකොට ඒකට නිත්‍ය සංඥාව හිර කරන්න ආලා. ඒකතුලින් නිත්‍ය සංඥාව මතු කර ගන්න ආලා බැරි වෙනවා කනගාටු. ඉතින් උන්දට කවදාද හම් වෙන්නේ? අනිත්‍ය අනුපස්සන ඥානය. උතර තියෙන රණ්ඩුවක් විතරයි. අලහයක් විතරයි. ඊට අනාමාන දෙයක් බලන්න ඕනේ මේක රූපං අනිච්ච. නැත්තම් රූපං අනිච්චං වේදනා අනිත්‍යං සංඥා අනිත්‍යං ආදී වශයෙන් ඒක අනිත්‍යතාවය කියන්නේ අපහන දිගටේ කියන විදිහ නෑ එහෙමනම් ආනාපාන නිත්‍යයි නමුත් බාහිරවත්න මතක් කළා කියලා ඒ අනිත්‍යතාවය ආවකොට ගැටෙන්න එක අනිත්‍යතාවය බාර ගන්න ආනාපාන දැන් නැත්නම් සත්‍යයක් කරනවා හොඳ සත්‍යයක් කරන්න කියලා බව දැනගෙන ආපහු දැක් වෙලාව ආපු ගමන් ආය ආනාපාන කියන්නේ මේ අනිත්‍යතාවයේ බාහිර ගන්න ගන්න දැන් ඔය හැලහැප් වෙනවා ඔක ඇති ඕන තමයි කියලා අපි පිළිගන්නා තත්ත්වෙට එන්නේ එන්න අනාපාන කීකටයි. නමුත් පුදුමාකාර මේ සමීකරණයක් මේ ලෝක සත්‍යයේදී හැප්පෙන්න හැප්පෙන්න ඒක දුර. කිපෙන්න කිපෙන්න දුර. යකා වගේ ඇවිස්සෙන. නමුත් ඒකට යන්නල කරේබට බලන්න හිටපුවාම කිසිම කරදරයක්. ඔය රිලෙවෙක් නැත්තම් පිස්සු රිලෙවෙක් තමයි සර්වඥාන්සේ මතක් කරන්නේ. රිලෙවෙක් අල්ලගන්න නම් තපස්සේ ඉලවලා බෑ. ඌෙන් දැන් කරකන් නිකන් ඉන්න එකයි ජීවිතේ. ටික දවසක් කැම දෙනකොට උක ළඟට ළඟට එනවා. එළවන්න පටන් ගත්තොත් ඔය බල බල දුවන. ආන්නේ වගේ තමයි හිත හෝ රූප ධර්ම හෝ ආනාපානි හෝ මොනම දෙයක් හෝ අල්ලගන්න නම් ඒකට මේ නිසින්ින්දේ කටයුතු කරන්න ඇරලා බලන්න ඉන්න පුළුවන් වෙන්නේ මේකට තමයි කායේ කායානුපස්සී විහෙර. ඉතින් මේ රිලව පිස්සු රිලව. එතකොට අරිටත් වැඩි එයාගේ ප්‍රතික්‍රියා කරන ගතිය. ඒ නිසා අපේ හිත ප්‍රතික්‍රියා කරන තාකල් රූප ධර්මයේ ඇත්තා වූ අනිත්‍යතාව අනිත්‍යතාව වශයෙන් අපි ගන්න බෑ. අපිට සිද්ධ වෙනවා මේ අනිත්‍යතාව බලන්නයි හදන්නේ. ඉවසීමෙන් මේක කරන්න ඕනේ. ඒ නිසා ආනාපාන කරනකොට පය රිදෙන එක සාධාරණයි. ශබ්ද ඇහෙන එක සාධාරණයි. ඉති විලින එක සාධාරණයි. ආස්වාදය ගැන හිතනකොට ප්‍රස්වාදය වේන එක සාධාරණයි. ආස්වාදය ගැන ගන්නකොට ආස්වාදයේ පේන එක සාධාරණයි. නාසිකාග්‍රේ හිත තියන්න හදනකොට කායේ විසිරියන එක සාධාරණයි. සමන්නේ ඉතින් ඔච්චර කල් නම් අවුරුදු 30 කියන්නේ ලෝකේ දුක පැටලලා නැරිලා නැහැ කවුරක්වත්. ඒ නිසා අර්ථස භාවනා කරන පැටලුණට ප්‍රශ්නයක් නැහැ. ඒකේ හදාගන්න. පැටලෙනවා. ඔබ තමයි අනිත්‍යතාවය. ඒ නිසා අනිත්‍යතාවට ඉඳ කියලා පුළුවන් පුළුවන් වෙලාවෙ අනිත්‍ය සංඥාට ඉඳ කියලා පුළුවන් පුළුවන් වෙලාවෙ ආස්වාද ප්‍රසේද බලන්න පටන් ගත්තොත් අන්නර පීකුරියල වේ යාලු කරගත්තා වගේ පිටු වඳුරේ යාලු කරගත්තා වගේ අපිට පුළුවන් වෙනවා මේ ආනාපානතිය ඕනේ අනිත්‍ය සංඥාව පෙන්වන්න දැරලා බලන්න. ආනේ බලාන ඉන්නකොට ධානාපාණිය අපිට මුන්නට මුන්න දාලා යම් ප්‍රමාණයකට කීකරු වෙලා කෝල ගතිය අතහැරලා ඉදිරිපත් වෙනකොට අපිට දැක ගන්න පුළුවන් ආස්වාසේ සතන්සා ආකාරයේ ප්‍රස්වාසේ සතන්සා ආකාරයක බොහෝමත්ම වෙනස්. ඒක මොකද දැන් නිතර නිතර මෙයා ඉදිරියපත් වෙනවා. පෙනී හිටිනවා. පෙනී හිටිනකොටම අපි මේ අනිත්‍ය සංඥාව පැහැදිලිවම දැනගන්න නම් මේකේ මෙතෙක් කල් අපිට පෙන්නපු නිත්‍ය සංඥාව හොඳට ඉඳන්දලා ගන්න. ඒක නරක ආදර්ශයක් නැත්නම් නරක නිදර්ශනයක් ගැන හරි බලන්න පුළුවන් ඕන කෙලකට සතුටුමක් කරන්න ඕනේ මෙයාට ඉස්සෙල්ලා ඇත් එක ලාභය. ඒ නිසා අපිත් ඒ කවුරු හරි යාළුවෙන් ආවා නම් මතක තියාගන්න ඕනේ මේ බුද්ධයා භයානක සතුරෙක් වෙන්න ඉඩ තියෙනවා. මොකද සතුරුකම් කරන්න ඕනේ මිතුරු ස්වරූපයෙන් නැත්නම් මේ මූල ධර්මය දාන්න. ඒක ආනාපානයේ නැත්නම් රූප ධර්මයක අනිත්‍යතාවය බලන්න ඕන ඉස්ලාම කරන්න ඕනේ එකේ තියෙන නිත්‍ය සංඥාව හැම පැත්තෙම හදාගන්න. නිත්‍ය සංඥාව හදාරීමේ මූලික ක්‍රම දෙක තමයි ඒකේ සතහන සහ ආකාර ගැනීම. මේකදී අපි ආනාපානයේ පමණයි සකහන් සාකාර ගන්න. මොකද ඒක අපේ කර්මස්ථාන. ආනාපාන නිමිත්තක් ගන්නවා. හැපෙන තැනක් කරගන්නවා. ඒක නිල ආස්වාදයේ සකහන් සහ ප්‍රස්වාදයේ සදාන. ආස්වාදයේ ආකාරය සහ ප්‍රස්වාදයේ ආකාරය බොහෝමත්ම ආදරව හදනවා. පොඩි ළමයෙක් සෙල්ලම්යක් හදනවා. ඒ දරුවට වෙන මොනක්වත්ම වශයෙන් නැහැ කෑමක් එපා අම්මක් එපා කවුරුත් එපා සෙල්ලංගේ හදන වෙලාවේ පුළු හිතින් පුළු හදින් අර තියෙන ආල පාල තියෙන ආයවල ටිකක් එකතු කරනවා කෝරු ටිකක් හරි ගැසලා ඒක හදන්න වගේ අපි ආස්වාස ප්‍රසවාසයේ සම්පූර්ණ සටහන් සහ ආකාර ගන්න ගියාම ඔය පටන් ගන්න තැනම අනිත්‍යං දුක්ඛං අනාත්තං කියන ගුරුවරු හරියට දොස් කියනවා ඔය නිත්‍ය සංඥාවනේ හදා. මේ ආනාපාන නිත්‍ය සංඥාවක් නේ ගන්න හදන්නේ. ඔහොම කරලා කොහොමද අනිත්‍ය සංඥාවක් ගන්න කියලා එයත් පටන් ගන්න වෙලාවෙ ඉඳලා මොන්නේ අතිපණ්ඩිතකම් කතා කරනවා. මේ සර්වඥාන්දරට කටයුතු පැහැදිලිව දේශනා කළා කියනවා සතෝ ආසසති සතෝ ඊගං වාසගන්තෝ ඊගං සසාමීති පජාන රස්සං වාසගන්තෝ රස්සං සසාමීති පජාන සක්කාය පරිසංවේදී ආදි වශයෙන් ඒ ආස්වාස ප්‍රස්වාසී සියලුම සටහන් නැත්නම් නිත්‍යව කරගන්න පුළුවන් සෑම ලකුණම ගන්න ඉන්න. අන්න ඒක ගන්න දක්ෂ නම් එමෙදාම ආනාපානදී අලුතෙන් මේ විදිහට බලනවා නම් අවදාක නොදැක කාට බලනවා නම් මෙන්න මේ නිත්‍ය ලකුණු ගන්න හදන ප්‍රයත්නය තුල කොච්චරනම් අනිත්‍යතාව මතුවෙනවද කියන එක යෝගාවදත් ඇති. දැන් මෙතන පොඩි ප්‍රේලිකාවක් කියන්නේ කියන්න බෑ. එන උපදේශයේදී නිත්‍ය සංඥාව සඳහා රූප ධර්ම භාවනා කිරීමේදී ආරම්භයේදී ඒ රූප ධර්ම වල නිත්‍ය සංඥාව ගන්න සකන් ආකාර හොඳින් දැක බලා ගන්නයි කියන්නේ. හොඳින් අල්ලා ගන්නයි කියලා කියනවා. හොඳ නිමිති ගන්නයි කියලා කියනවා. මොකද ඒ මොහොතට නිමිති ලක්ෂණ පාර කරගත්තොත් ඒකේ මත වෙන සෑම අනිත්‍ය සංඥාවක් පස්සේ මේ නිත්‍ය සංඥාවට සාපේක්ෂව හොඳට කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඒක නිසා යම් කිසි රූප ධර්මයක සංකත ලක්ෂණය නම් වෙන මේ අනිත්‍ය අනිත්‍යානුපස්සනාවේ පළවෙනි පාඩම ගන්න. ඒක වෙනස් වෙන සුළු බව දැනගන්න අහු වෙනකොටම ඒක තියෙන නිත්‍ය ලක්ෂණ තේරෙන පාඩම. උපාගත් තරමට මේක තියෙන ඇතුළේම පිටවීම ඇති වෙනස්කම පළවෙනි ඇතුළේම දෙවෙනි ඇතුළේම නැත්නම් පළවෙනි ආස්වාදයේ දෙවෙනි තුන්වෙනි ආස්වාදයෙන් වෙනස් වෙන හැටි තුනේ හතර පහ වෙනස් වෙන හැටි අතිපතේ ඒ ආස්වාද ප්‍රසවාස දිගේ පෙන්වන්න පුළුවන් සෑම සටහන්ම සෑම ආකාරයක්ම කවදාකවත් නොදැක කාලට ගත්තොත් ඒ භාවනා පරියන්කේ ආමත්ත සාක්ෂි වෙනවා යම්ම පුංචි වෙනසක් ඇති වුණත් ආශිර්වාද ප්‍රසාදේ අර නිත්‍ය ලකුණු ගන්න කරන උත්සාහය තුල හොඳට කැපිපේ. ඒත් ඉස්තිරධාර කිරීමක් තමයි ඉස්ලාම ආනාපානි මේ රූපං අනිච්ඡං කියන ධර්මයට අනුව නැත්නම් ආයම් කාණේ තියෙන වායෝ පොට්ටප ධාතුවේ අනිත්‍යතාව මතු කරගන්න නම් ඒක මතු වෙන්න ඇරලා ඒක ඒක මෙතෙක්කල් අපි මෝඩකමට හෝ සංමේ සම්මුති වශයෙන් හෝ අපිට ලෝකේ උගන්ලා දීපු ලෝක ධර්ම අනුව හෝ ගණ්ඩ පුරුදු වෙලා තිබුණ නිත්‍ය සංඥාවල් තේරම ගත්තොත් මේ විදිහට කියනවා ව්‍යංජන අනුව්‍යංජන ගන්නවා ඒක නැත්නම් ඒකේ මේ පුංචි ලක්ෂණ ලොකු ලක්ෂණ අර ගන්නවා නිමිටි අර ගන්නවා හොඳටම ඒක ස්ථිරසාර කරගත්තොත් ආනාපානෙ බොහෝම ශීක්‍රයි වෙනස් වෙන වෙනස් වෙන ලකුණු පළවෙනි ආස්වාදයෙන් දෙවෙනි ආස්වාදයෙන් දෙවෙනි එකෙන් තුන්වෙනි එක නැත්නම් ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් උන්න ඔය ලකුණු වල වෙනස් වෙන ස්වරූපේ ඉතාමත්ම කැපී පේන්නේ ඕකේ තියෙන සටහන් ආකාර වලට ආදර වෙන්නේ මේ විදිහට ආස්වාදයෙන් ප්‍රස්වාද වෙනස් වෙන හැටි ආස්වාද විනාඩියෙන් දෙකෙන් වෙනස් වෙන හැටි හොඳටම නිරීක්ෂණය කළොත් ඒ යෝගාවචරය පිටින් හොඟවදෙන දැනටමත් අත්දකලා තියෙන විදිහට එහි සිදුවෙනා වූ පරිණාමය නෑ බෑ කියන්න බැරි විදිහට ශීඝ්‍රේ වෙනස් වෙන වෙනස් වීම දක්වනවා. එතකොට සිදුවෙන කරුණ රාශිය ඔය සද්දෝලින් ඇති වෙන බාධාවල් කොච්චර තිබුණා. මේ ආස්වාදයෙන් ප්‍රස්වාදයේ වෙනස් වෙනවයි කියන එක සද්දෝලට හොල්ලන්න කරගන්න බෑ. සද්දාවයි කියලා නැති වෙන්නේත් නෑ. ඒ වගේම ආස්වාදයෙන් ප්‍රස්වාදයේ සද්ද බාධා නැතුව දිගට යනකොට ආස්වාද ප්‍රස්වාදයේ යම් ආකාරයක පරිණාමයක් සිදු වෙන බව ඉක්විදියාවට නැති වෙන්නේ. වේදනාවට නැති වෙන්නේ. ඒ නිසා යෝගාවචරයට හිතවිලි සද්ද වේදනා ගණන් නොගෙන ආස්වාද ප්‍රස්වාදයේම කර්මස්ථානීය කරගෙන නිමිත කරගෙන එහි අතවුතේම ලක්ෂණයකටම රසයකටම නැත්නම් වෙන විදිහටම ආකාරයකටම සංඛාණයකටම අතහනකටම ආදර කරන ගත්තොත් ආදර වුණු ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙන බව. ඒක නිසා මේ මුල්ම අවස්ථාව ආස්වාසී සටහන් ආස්වාසී ආකාර වෙන විදිහට මේක තවත් පිටපදින කාලෙට කියන්න පුළුවන් ආස්වාසී සටහන දැක්කොත් දැකලා ඒ සටහනම නැවත නැවත අනුපස්සනා කළොත් පමණ ඒ යෝගාවචරයට ඒක වෙනස් වෙන සටහන් පමණක් හොඳට දැක්කත් ආකාර ගන්න පුළුවන් සටහනක් දැකීමෙන් ආකාරයක් දැකීමෙන් යෝගාවචරය අඛණ්ඩ වානාපානි කරගෙන ගියොත් යතු වෙන මත වෙන ආනාපානී ඒ ඒ චිත්තක්ෂණයේ පෙන්වන ඒට ආවේනික සාධ ලක්ෂණ ගන්න පුළුවන්. එනිසා යෝගාවචරයට අටාන් දැක්කේ නැත්නම් කවම කවදාකවත් ආකාරය ලක්ෂණ බෑ. අටාන් ආකාරයක දැක්කේ නැත්නම් ඒ ඒ චිත්තක්ෂණී ආනාපානී දක්වන භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, මාර්ගින සාධ්‍ය ලක්ෂණ කියලා දැක්කා. ඉතින් මේකේ තියෙන ප්‍රතිපදාව හැමදාම පටන් ගන්නකොට අද ඉපදිච්ච බබෙක් වගේ අද ඉස්සලාම හුස්ම ගන්න කෙනෙක් වගේ අද ඉස්සලාම ආනාපානි කරන්න කෙනෙක් වගේ අර ආනාපානයේ පේන හර්ධර සාධ බාධක මැද උනන පේන පේන ආනාපානියට ආව සතන ආකාර ඒ ඒ චිත්තක්ෂණයේ පෙන්වන දේවල් බලාගෙන ඉන්නකොට යම් වෙලාවක අතහන් දැකීම තුලින් ආකාර මත කරගෙන ආකාර දැකීම තුලින් එහිත් ආව ඒ ඒ චිත්තක්ෂණය වෙනස් වෙනලක් දක්ිනවනම් ඒ තා අපි කියනවා ඥාත පරිදි තාම නෑ විපස්සනාවට බෑ. ඒවා දකින්න තාක්කල් ඒ කියන්නේ යෝගාවචරය තාම ආස්වාදයේ ප්‍රසවාදයේ වෙන් කළ දකින්න. ආස්වාදයේ දකින්න හිත කියන නාම ධර්මයේ ආස්වාදයේ කියන රූප ධර්මයේ වෙන් කළ දකින්න. මෙන්න මේ සතහන් ආකාර ගෙවි යාමත් සමග ආස්වාද ප්‍රසවාදයට සමීප වීමත් සමග ආස්වාදයේ සහ ප්‍රසවාදයේ කියන පළු දෙක අතර තියෙන වෙනස්කම් අඩු වෙනවා ආ සමගම ආස්වාද ප්‍රසවාසය හිතක් අතර තියෙන වෙනසක් හඳුනනවා යම්ම වෙලාවකට දැක දැක දැන දැන ආස්වාද ප්‍රසවාස දෙකේ ස්වභාව සමාන වේගන යනකොට ඒත හිත ඉතාමත්ම ආසන්න උත්සන්න තත්ත්වයටපත් වෙනකොට යම්ම වෙලාවක මේ ආස්වාද ප්‍රසවාසයේ ඇතුළට හිත කිදාපතින්නාසේ සමීප උනොත් <clears throat> එතනදී තමයි මේ ඥාත පරිඥාව සමුර්ධ වෙනවා. ඉතින් තමයි ඒ යෝගාවචරයට විපස්සනාවට හිත වැටෙන කියන්නේ. එතෙන්ද තමයි යෝගාවචරය ආනාපානිය තුල තියෙන සම්මුතිය හලල දැක්ම කියලා කියන්නේ. පරමාර්ථය දකින්න පටන් ගන්නයි කියලා කියන්නේ. උන් ওই ටික පිරිසුදු කරගන්න නැතුව ඊරණ පරිණාමයක් වෙන්න බෑ. මේන මේ ටික අද ඉඳ ජෝම් භාවනා ලෝකෙට විචයි ප්‍රකාශිතයි ලිඛිතයි පිළිගන්න. මේ ටික ඉක්මවා ගියොත් කවදාකවත් ඒ යෝගාවචරයට මේ මඟ හොඳට තියෙද්දි ඇයි බැදි වල යන්නේ අන්ධ වූ කෙනෙක් ඒකෙන්වත් නැහැ. නිසා මේකෙදී අනිත්‍යතාවය බලන්න ගියත් ඉස්සෙල්ලාම තාව වෙන්නේ නිත්‍ය ලක්ෂණය තමයි. නැත්නම් නිමිත්ත ස්ථිර කරගන්න. නිමිත්ත කියන්නේ ස්ථිරතාවය. ඒ නිමිති ලක්ෂණ ස්ථිර කරගත්තත් පමණින් අනිත්‍යතාවය හොඳට නිමිත්තට සාපේක්ෂව පැතිරෙනවා. නිමිත්තට සාපේක්ෂවයි අනිමිත්ත පේන්නේ. ස්ථිරතාවයට සාපේක්ෂවයි අනිශ්චිතතාවය පේන්නේ. නිත්‍ය සංඥාට සාපේක්ෂවයි අනිශ්චිතතාවය පේන්නේ. ආන්නේක සාහවු කරන්නයි සර්වඥාන්තේ ඒකායන වසනාව කියන ගොරෝසු තැනින් පටන් ගන්නවා. ඒ ගොරෝසු තැනින් පටන් අරගත්තත් සෑම කායන වසනාවට ගන්න භාවනාකම් පළ දෙකක් තියෙනවා. සක්මන් කරනකොට වම් පළුව සහ දකුණු පළුව කියලා දෙකක් තියෙනවා. පිම්බීම හැකිලිම කරනකොට පිම්බීමේ පළුව සහ හැකිලිම පළුව කියලා දෙකක් තියෙනවා. ආනාපාන ක්‍රම ආස්වාද කළු ආස්වාද කළු කියලා දෙකක් තියෙනවා. ඉස්සිස්සලාම් කරන දෙන්නේ මේ මේ කළු දෙකේ වෙනවා. ඉත්‍තිරහාර විදිහට වගේ අල්ලගන්න. අල්ලගන්න හදන් හදන් ඒක දුවමනාවෙම පෙන්වන්න පටන් ගන්න මේවා කියන්නේ. බයින්දෙද වෙනක් වෙනවා. මේවා විවිධ විදිහට බාධා වෙනවා. මේක විවාදා වීම වළක්වන්න බෑ කියලා. අන්න එතෙන්දී තමයි මේ රූපං අනිච්ඡං. ඒක එතකොට මේ තමන් නිත්‍යතාවය පෙන්වන්නට ඔප්පු කරන උත්සාහ කරද්දී ගහපා දෙමින් ඒක විසින්ම මුර්ගාල පෙන්වන්න ලදන අනිත්‍යයි. අන්න එතෙන්දයි අවශ්‍ය කරන්නේ රූපං අනිත්‍යං කියන මේ දර්ශනය. නැත්නම් මේ මේ මූලදාන. ඒක ඇත්තම කියලා දෙන්න දෙයක් නැහැ. යෝගාවචර ඔප්පු කරන්න හදන්න හදන්න මේක නිත්‍ය භාවයේ නිමිති භාව ගන්න හදන්න හදන්නේ හැපෙන තැනનો පෙනී යනවා ආනාපානෙ නොදැනී යනවා මෙනෙහි කරන හිත මත් වෙලා යනවා වගේ වැටෙනවා තමන් භාවනා කරනවද දැන් පස්සේ විනාශමතක වෙනවා සතිය තියනවද නැද්ද කියලා හිතනවා සමාධිය තියනවද නැද්ද කියලා හිතනවා අනිත්‍ය සංඥාව බොද්ධ දාන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය ඒ ගුරුවරයා හොඳ නැහැ මුලින ගුරුවරෙක් වගේ. මට ආනාපානිය අහුවෙන්නේ නැහැ කියලා ආනාපානිය මාරු කරනවා. ඒ භාවනා මධ්‍යස්ථානේ කක්කේ මැදේ කරදර කරනවා කියලා භාවනා මධ්‍යස්ථානේ වෙනස් කරනවා. මේ තමයි යෝගාවචරය අනිත්‍ය සංඥාව පෙන්වන්න හදන්නේ. අනිත්‍යනේ යෝගාවචරය වෙලා කරන්නේ නිත්‍ය වෙන්නේ. ඒ ගුරුවරයාම ඒ මධ්‍යස්ථානෙම ඒ කර්මස්ථානෙම කරන්නේ. ඒකටත් ඕනෙනවා මේ මේ වඩන්න හදන්නේ දැන පොතන අනිත්‍ය සංඥාව. ඒ බුදුහාමුදුරු ඉස්ලාම අපිට කියන්නේ නිත්‍ය කරගන්න බලන්න. එතකොට ඇති පේන ඇති තමයි අනිත්‍ය භාවය. එතකොට සංඥාව කරන්න ගියොත් එමේ තන්මලින් ආත්ම මිනිසෙක් වගේ අවදාකත් උට හම් වෙන්නේ නැහැ උල්පතකට කරගන්න. ඒ නිසා හතුරු කංගත් උරෙක් කොනයි කියලා කියනවා. අකුරු දිනන පළියට කාලා බෑ. ඒ නිසා එතෙන් යනකොට වෙහෙසක් දැනෙනවා. ඒකයි සර්වඥයන් කියන්නේ මේ අනිත්‍යතා පරිසංයුක්ත සූත්‍ර අහන්නවත් කම්මැලි කියලා. භාවනා කරන්නවත් කම්මැලි කියලා. මොකද වහා ප්‍රතිඵලාවක් කියන්නේ. විශේෂයෙන්ම ශරීරයට කැපතිලා සුකුමාර ජීවිත ගත කරපු යත්තන්ද තමන්ගේ ශරීරය තුළින් අනිත්‍ය සංඥාව මතුවෙනකොට අතුගේක දැනෙනවා. අතුගේක දාලා පෙන්නනවා. පුරුෂෙන් තියලා ඇන ගැහුවාගේ වේදකටපත් වෙනවා. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න ඕනේ ඊට වැඩි අනිත්‍ය සංඥාව දුරු කරගත්තොත් අපි සමාජයේ යුද්ධ කෙනෙක් තේරුම් කරලා දෙන්න ඕනේ තමයි. ඒක තේරෙන්න පටන් අරගන්න විශේෂ ධර්මයක් කියනවා. ඒ නිසා ඔතෙන් තමයි ඉවදීම අවශ්‍ය කරන්නේ. ඔතෙන්දයි මේ අනිත්‍ය සංඥාව මතු කරගන්න ඕනේ කරන්නේ. ඉතර දෙවේලි මේ ඉරිමාන්ද සූත්‍රය සත්‍යයනා කරන්න. ඔයලාට බඩේ ගැක්කුම් ඉහි ගැක්කුම් අමේ ගාය කනේ ගාය පිපුරු ගැක්කුම් හැම දෙෙම ඉන්නේ. ඉතින් යෝගාවචරන බාම් බුලන්න. කනේ ඩෝලි ගන්න. ඉතින් දැක්කේ වෛද්‍යවරු ඉන්නවා. සාවදාමීගේ කියලා. මේක දෙංගිත්තක් දැනගන්න ඕනේ. භාවනා කරන්න යනකොට කක්කුල් දිපුරු ටිකක් එනවා. ඒකයි අරුවචනාගේ රජක කතාලා කැලේට. සජිකතර ඉඳගෙන නිමු ඉච්ච ප්‍රක්‍රියා කරන්න ගියා නම් දරුවතරාව මොන විදියට උදව් උපකාර කරයි. මගේ රජපැතිය. කවදාක ගුලන් අදින දෙන එක. ඒක නිසායි ගියේ දන්වා දුන්න පැත්තකට ඈතට. ඒ නිසා පැවිදි වුණාට පස්සේ කියනවා ගමේ ඉඳපැතිය. ඒ හිතියොත් නෑදෑයත් එක්ක සල්ලිත් එක්ක වැඩේ කරන්නේ. අපිට මේ ජීවිතය හැම වෙලාවෙම තියෙන මේ පරිශ්‍රණය කරන්න. ආර්ය පරිශ්‍රණය. ඒක සඳහා අපි යන්න ඕන අරණිගත වෙන්න ඕනේ, දුක්ඛ මූලගත වෙන්න ඕනේ, ශුන්‍යාකාරගත වෙන්න ඕනේ. ඊට පස්සේ රූපං අනිච්ඡං. කියලා විවිධතාවක් තිබුණා. දෙන්නේ එකිනෙක යුද කරනවා. ඉතින් අනිත් එක්කනට එක්කෙනෙක් අඳහර පානවා. කියනවා මේ වාසිපත්දද මා මේ සරණින් මියන බව ගනිමි. ඒත් මට තුවාලන. ඕ නියෝගාර්ථයෙන් අද අඬයි. මම මේ අනුරූපමයිචන් කියලා බලන්න ගන්නේ දැන් හෙම්බිරිසක් හැදෙන්න. නහය හොතු වෙන්න බෑ. අකුලේ සංකල් මතු වෙන්නේ බෑ. මේ එනකොට බුද්ධක් මතක් කරගන්න මේ රූපං අනිත්‍යං කියනවනම් මේ භාවිත වශයෙන් ලෝක වශයෙන් පවතින මේ සීලමු දේවල් විහරව ගන්න. අඩු ගානේ අපි ඉච්ඡිතසාර කරන්න හදන ආනාපානය. එක චිත්තක්ෂණයෙන් දෙකේ විනාඩියෙන් දෙකෙන් මේ තරම් ශීඝ්‍ර අනිත්‍ය භාවයට යනවා නම් ඉදානවචනද වැඩ ඉඳක් කොළිනකොට අනස්සතර කෙලක් වේදන් කළා හදපු ජීතවනාරාමයේ අනිත්‍යට ගියාන පේලෝනාරාම අනිත්‍යට ගියාන සරවකවකනන්ද දේශනා කරන විදිහට සත්පුරුෂකතු යන දූතේ මහා මේරු පර්වතයත් අවදාහරි අලු දූවිලි නැති වෙන තරමට කැඩිලා යනවා නම් මොන එක්කද නිරන්නේ කවුරු එක්කද මේ චෝදනා අපිට මේ දීලා තියෙන ශරීරයේ මේ තියෙන ආදාව නිසා නිත්‍ය සංඥාව නිසා නෙවෙයිද අපි මේ පුංචි පුංචි දේවල් වලට ගමන් ගන්න දේවල් වලට මේ චෝදනා යෝජනා කරනවා මේ පොරොන් හේතු කරවත්නම් පිටිනවා අනිත්‍ය සංඥාව හොඳට ඉච්ඡිතකාර වෙලා නැත්නම් ඒ පුද්ගලයා කොහොමදත් ලාභ සත්කාර සම්මාන කිලෝ කියන දැලේ පටලයි. යම් කිසි කෙනෙකුට අනිත්‍ය සංඥා හොඳට සාධක වුණා නම් ඒ පුද්ගලයාට අනිත්‍ය විරාගය විමුක්තිය නිරෝධය හොඳට මතුවෙනවා ඒක කියලා ලාභ සත්කාර සම්මාන කිලෝක හම් වෙනකොට අති නීයති ප්‍රතිපුත්ති ප්‍රතිවර්තති නසංකාරීයති කියන විදිහට ලක්ෂණයක් වෙනවා ඔක්කොම සර්වසාධාරණ වෙනවනම් ඒ කියන්නේ මොකක් හරි වෙනවා කියන්නේ චක්කුදුරු වෙනවනම් අන්න වැඩේ හරි කියනවා ඒ නිසා ඔක්කොම හරි කියලා තමයි ලාභ සත්කාර සම්මාන කලෝක වෙනවනම් ඒ විශේෂයි පැකිලෙන්නේ කියන්නේ. පසු බාන්නේ කියන්නේ. තටු අකුල ගන්නේ කියන්නේ. විහිදී යන්න එපයි කියන්නේ. උතුරු තට්ටක් හරියට බින්දර කිට්ටු කරනකොට උණු වේ උණු වේ පිටිපතට යන්නාටි වේලිච්චින හරවැලක් බින්දර කිට්ටු කොට පිටිපස්සෙන් පිටිපතට එන්නාටි අනිත් සංඥා වර්ණ යෝගාවචරයට මේ දුක්ක ඊගාට කතා කරන කියන්නේ දුක පිළිබඳ වේදනා පිළිබඳ නැති වීගෙන එනකොටම සතුටක් දැනෙනවා මේ රූපේ අනිත්‍ය බව පෙන්වන තැන තමයි මේක මේකට මම රූපේට වඩා අබ්බේ සංඛාරා අනිච්චා සත්‍යදා පඤ්ඤාය පස්සති අතනි පින්දති ලෝකේ දේශනග්ගෝ විසුද්ධියා කියන විදිහට අර මතුවලා ආපු උගතියා බලනකොට මතුවලා ආපු වේදනාව යටපත් කරන්න උත්සාහ කරන වෙනුවට රූපයම තව තවතුර බැලීමෙන් ඒ වේදනාවට නිසිසේ මතුවෙන්න දෙන්න. ඒකට වේදනාවේ මුලමදාග දක ගන්න පුළුවන් වෙනවා. රූපේත් මුල මැදකට ගන්න පුළුවන් වෙන එදාට වැඩි ඉවර කරනවා. එහෙම නැත්නම් අපි මේ කායික කුමාරකට දෙන්නයි. එහෙම නැත්නම් අපිට මේ කියන සැපයි වරදොතම මොකද වෙන්නේ කියලා අර භාවනා පැත්තකට නැගිටින්නයි කියෝ. ඒ යෝගාවචරය මේ නිත්‍ය සංඥා වඩන, ආය වඩන, එහෙම තලාව සත්කාර සංඥාන වඩන පැත්ත. ඒ සාමේ රූපං අනිච්ඡං කියන මේ අනිත්‍ය සංඥාවෙම යෝගාචර ජීවිතයක් හදගා ගන්න දහසක් පැතින් වලින් තේරෙනවා. ඒ ගුරුමිතින ලක්ෂණ ගාතාවක් මේ හාමුදුරු ගුණයකදී දක්වන විශේෂ උත්කෘෂ්ඨ බව. ලංකාවේ ගාතාවයි ගාතාවක් කියලා කියන්නේ නිච්ඡං අනිච්ඡං කි සම්මනාවදන්ති අතං ගටම් බින්දේ පලහං කරොන්ති කියලා. විතරම මේ ශ්‍රමණයන් වහන්සේලා අනිච්ඡං අනිච්ඡං කියලා නිච්ඡං අනිච්ඡං හැම වෙලාවෙම අනිච්ඡං අනිච්ඡං කියනවා. උපකාරයෙන් වසුරාදින මැටි කලේ බින්දුවක් ගන්න. ගතහන් ගතන් බින්දේ බලන්න. ඔය තමයි අපි අනිත්‍ය සංඥාවට බණක් භාවනාවක් කරන්නේ. ඒකට මතුවේ කෑවෝ සිලන්දුවක් මතුවුණු ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න වෙනවා. යෝගාවචරය කියනකොට අපි හැම දෙයකටම බාහම එකක් විදිහට ගන්න දෙන්නේ අනිත්‍ය සංඥා. මතුවේ කෑවක් ගන්න අනිත්‍ය සංඥා. වෙන ගැස්මක් වෙනවා කාවත් අනිත්‍ය සංඥා ටිකක් ගෑවනම් අපි අර සත්කාර ලැබුණේ අර ලාභ ලැබුණේ අර විලෝක ලැබුණේ නැහැ කියලා අපිට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. යම් වෙලාවකට අපි මේක නැති උනේ භාවනා කරගන්න බැරිනේ මට ආව ලාභය ආව සත්කාරය ආව දෙ නැති උනේ කියලා හිතුණා නම් පැහැදිලිවම ਸਰවසම්පූර්ණ මතක් කරනවා. උච්ච සංඥා දුරු කලින් බොට ලක්ෂණ. ඒක නිසා විචාර සත්‍ය සංඥා සූත්‍රයේ කිය අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා. ඒක බොහෝම ලක්ෂණ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ දේවල් රූප ධර්ම වෙනස් වීම ඉවසා ගන්න බැරුව ඒකට පිළියම් කරන්න හදනවනම් පිළියම් නොකර ජීවත් වෙන්න බෑ ඒක නිසා තමයි වෛද්‍ය ශාස්ත්‍රය තියෙන්නේ කුණගිලි කර්මාන්තයක් තියෙන්නේ ඒක නිසා තමයි මේ තේරෙන තියෙන්නේ නමුත් ඒක මාධ්‍ය ප්‍රතිපදාව දැනගෙන භාවනාවට බාධක තත්ත්වයට එනකොට මේ අනිත්‍ය සංඥාව ටික නිතරම ඩප්පියක දාලා තියාගන්න හැප්පෙන හැප්පෙන දාන අනිත්‍ය සංඥාව පුතට ආවම ඒ නිත්‍ය සංඥා බරපතල කට්ටියත් හරියි ඒ රූප ධර්ම වල තියෙන මේ කක්කල ලක්ෂණය ඇලයන් පටන් ගන්නවා. ඒක එතකොට අනිච්චානුපස්සනාවක් වඩපත් වෙන ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඕක අණුවම බලන්න. ඕක හදන්න යන්න එපා. ඕක පිළියම් කරන්න යන්න එපා. පිළියම් කරන්න ගියොත් නිත්‍ය සංඥා මත වෙනවා කියලා පිළියම් කරන්නේ මේ අනිත්‍ය සංඥාට පිටුවේසි. යම් දවසක මේ අනිත්‍ය ලක්ෂණයට සාදර වෙච්ච වෙලාවේ අනිත්‍ය සංඥාව අනුව බලන්න ගිය වෙලාවේ අර ද්වේෂයේ පැත්තක දාලා මේක නෙවෙයිද දරුවචනාට අනිත්‍ය සංඥාව කිව්ව හැබැයි නේන කියලා තේරෙනකොට ඒකට කියනවා නිත්‍යාන අනිත්‍යාන වසන ඥාන. ඒ අනිත්‍යාන වසන ඥාන මත වෙන්නේ ප්‍රඥා. අනිත්‍යයට හැප්පෙන්නේ පිළියම් කරන්න හදන්නේ අනිත්‍ය පිළිබඳ ද්වේෂය. ද්වේෂයේ තියෙන තාකල් අනිත්‍යාන වසන ඊට වෙන්නේ. ඉතින් යෝගාචර හැමදාම පටන් අරගන්නේ ද්වේෂෙන්. හැප්පෙනද ආනාපානෙම අල්ලගෙන ඉඳ හැප්පෙනවා. ඒක පරියන්කෙම මෙච්චර ලයින් හැප්පෙන. හැප්පිලා හැප්පිලා අන්තිමට තේරුම් ගන්නවා හැප්පෙන දෙයක් නෑ අපිට තියෙන්නේ මේක මේ හැටියෙන් තේරුම් ගන්න. ආන්නේ තේරුම් ගන්න තාක්කල් මේක දුක් ආපටිපදා. ඉන්සාර දුක නම් දුකමයි. මේ දුක ඇත්ත වශයෙන් දුක කියලා තේරුම් ගන්නා විතර සැපයක් මනුෂ්‍යයෙකු නැත්තේ. ඒක තේරෙන්නේ අනිච්ඡාන් ප්‍රශ්න ඥාන. නැත්නම් අනිත්‍ය සංඥාව තහවුරුනාට පස්සේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ අදහක එනකම් මේ සංකල්පේ විපස්සනා යෝගාවචරයට ආකක අදාළ. ඒ වාගේමයි විපස්සනා යෝගාවචරයට වැඩ ගන්නත් බැහැ. නමුත් අපේ දිහා බැලුවොත් Taman දිහා සුදාකර නිච්ඡං අනිච්ඡං කි වදන්ති ගමනා එකම් දෙමින් දී කලහම් කරනති වගේ උන්චි දෙයක් වැඩිච්ච දෙවිච්ච ගමන් අපි කලහ කරනවා. ඒ මොකද අපිට අර මුත්‍ය සංඥාව තහවුරු නැතනම් මම නිතරම මතක කරන්නේ දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි සුදු රාශියක් විතරයි ඒකේ. සාහිත්‍යයක් විතරයි ඔබ තියෙන්නේ. මේක අනුන්දියා බලන්න ඉගෙන ගන්න එපා. Taman දිහා බැලුවොත් තේරෙන පටන් ගන්න. එයි මේ දරුවත් යනාදී කලින්ම කිව්ව රුක්ක මූලගත වෙන්නේ කියලා. ඇයි මේ ශූන්‍යාකාරගත වෙන්නේ කියලා කිව්වේ? ඇයි මේ අරණ්‍යගත වෙන්නේ කිව්වේ? උඹ දැකලා ඉන්නා වෙන කවුරුත් නැහැ මේ. ඉන්නේ තවත් Taman වාගේ උත්සාහ කරන යෝගාවචරය. දැන් යෝගාවචරයේ අනිත් එක්කලා වැඩතර බොහොම අනුකම්පාවයි සමගිය පිළිබඳ කටයුතු කරනකොට අපිට මේ අනිත්‍ය නිත්‍ය සංඥාව මත කරගන්න ගන්න මේ ආර්ථික ප්‍රයත්න දැකපු දවස් ඕල් නිතිවන්නම ඉතින් ගාන ඉදිරිමානන්දී ඉස්සලාම එකමත් දවසේ ශක්ති ප්‍රමාණේ අපි නිත්‍ය සංඥා පිළිබඳ කතා කරන පටන් ගන්න දවසේ අලුතෙන් බලන්න පුළුවන් බලන්න පුරු වෙලා තමයි පුරුදු කරගත්ත මේ යෝගාවචර ගැටි අල්පේච්ච ගැටි සංඥා ගැටි පුළුවන් තරම් දිනු කරන කරමින් තවත් දුරට හැපෙමින් වැටෙමින් බාධා වෙමින් පවතින ආනාපානීයේම විගර භාවිතා කිරීමෙන් රූපයත්තාව නිත්‍ය සංඥාව සාධුරකත් දැක දැනගෙන ආවදස්කාර විශේෂයි මධ්‍යස්ත වෙලා මේ වටිනා යෝග ජීවිතය තව තවත් දියුණු කරගන්නට ශක්තිය දෙවි බලයේ වීර්ය උත්සාහය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දින මේ දේශනාව සමාප්ත නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ